ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාහන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාහන්තු ඥාතයෝ එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මන්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු ශාසන ආකාශට්ටා ච බුම්මන්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං අස්මින් විහාරේ චාරාමේ අදිවත්තා ච දේවතා අනුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං කප්පසත සාසානි සෝලසාපි අසංඛේ සම්භරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසු නියතෝ බුන්ද භාවාය බන්ද කප්පේ ඉදන්ති මේ බෝධිසත්වෝ ච මෙත්තේයෝ පුඤ්ඤං මේ අනුමෝදතු